ධර්මානුශාසනාව ගරුතර ධර්මදේශකයාණන් වහන්සේ මොරටුව ගොරකාන කදුරුදුව ශ්‍රී දීපාරාම විහාරවාසී ශාස්ත්‍රපති පූජනීය හැඩිගල්ලේ චන්දාලෝක ස්වාමීන් වහන්සේ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 පාමුජ්ජ බහුලෝ බික්ඛුන්ති සාදු සාදු සාදු බුද්ධිමත් වාසනාවන්ත ගුණබර කාරුණික පින්නතුනි මේ වෙලාවේදී ලෞතර බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන්නට යෙදුන ගාථා පාඨයක් මූලික කරගෙන පින්වත් ඔබ වෙනුවෙන් මේ ධර්මානුශාසනාව පුරා හෝරාවකට ආසන්න කාලයක් අපි සිද්ධ කරන්නටයි බලාපොරොත්තු වෙන්නේ. මේ ගාථා පාඨය මූලික කරගෙන බුදුරජාණන් වහන්සේ මේ ධර්මාන ශාසනාව සිද්ධ කරන්නේ අපි කවුරුත් අහලා තියෙන භික්ෂුන් වහන්සේ නමක් මූලික කරගෙන. ඒ තමයි වක්කලී හාමුදුරුව. වක්කලී හාමුදුරුව මූලික කරගෙන වක්කලී හාමුදුරුවන්ට ධර්මාවබෝධය ලබා දෙන්න තමයි බුදුහාමුදුරුවෝ මේ ගාථා පාඨය දේශනා කළේ. වක්කලේ හාමුදුරුවෝ පැවිදි ජීවිතයට එන්න කලින් බ්‍රාහ්මණ වංශික බ්‍රාහ්මණ කුලේ තරුණයෙක්. සවැත් නුවරට බුදුහාමුදුරුවෝ පිණ්ඩපාතේ වැඩපු අවස්ථාවකදී වක්කලේ බුදුරජාණන් වහන්සේව දකිනවා. බුදුහාමුදුරුවන්ව වක්කලී කියන මේ තරුණයා දැක්කට පස්සේ බුදුරජාණන් වහන්සේගේ දේහය තුල තිබුණ දේහ ශෝභාව රූප ශෝභාවට වක්කලී තරුණයා අතිශය ලෙන්ගතු වෙනවා. ඉන් අනතුරුව වක්කලී තරුණයා කල්පනා කරනවා මේ සුළු වෙලාවක් බුදුහාමුදුරුව මට බලලා වැඩක් නැහැ. ඔහු කල්පනා කරනවා බුදුහාමුදුරුව ඉන්න තැනකට ගිහිල්ලා උන්වහන්සේ වැඩ ඉන්න තාක්කල් මට උන්වහන්සේගේ රූපය බලන්න පුළුවන් නම් වටිනවා කියලා. එහෙම කල්පනා කරලා වක්කලි බුදුරජාණන් වහන්සේ ළඟ පැවිදිභාවය ලබා ගන්නවා. නිවන් දකින්නවත් වනාහන්නවත් එහෙම කාරණාවකට නෙවෙයි වක්කලයට වමනා වුනේම බුදුහාමුදුරෝ ගැවසෙන තැනක දවටි දවටි ගැවසි ගැවසි ඉන්න. පැවිදිභාවය ලබා ගන්නව බුදුරජාණන් වහන්සේත් වක්කලේ මූලික කරගෙන විශේෂ ධර්මානුශාසනාව කළේ නේ. දැන් අපි දන්නවා යම් කෙනෙකුට ධර්මාවබෝධය කරවන්නට ඕන නම් බුදුහාමුදුරුවෝ ඒ අය හොයාගෙන ගියපු අවස්ථා තියෙනවා. සමහර වෙලාවට Tamange ළඟට ආපු උදවිය වෙනුවෙනුත් ධර්මාවබෝධය ලබා ගන්න ඒ කෙනාට ගැළපෙන දේශනා පාඩයක් තෝරාගත්තා. ඒ නිසා තමයි බුදුහාමුදුරුවෝ ධර්මානුශාසනාවන් සිද්ධ කරනකොට එක එක උදවියට එක එක මාතෘකා මූලික වුණා. පටාචාරාවට බුදුරජාණන් වහන්සේ මූලික කරගත්තේ ඒ වේදනාවටම මූලික වෙච්ච කාරණාව. කිසා ගෞතමියට මූලික කරගත්තේ අබෑට ටිකක්. අඟුලිමාලට මූලික කරගත්තේ පොඩි වචන කීපයක් විතරයි. මම නැවතිලා ඉන්නවා ඔබ නවතින්න කිව්වා. අපි අහලා තියෙනවා දාරුචීරිය. දාරුචීරියත් ගොඩාක් දුර ඉඳන් බුදුහාමුදුරු හම්බ වෙන්න ආවේ. දරුචීරිය ඇවිල්ලා ඉවර වෙලා බුදුරජාණන් වහන්සේගෙන් බණ කියන්න කියලා ඉල්ලනකොට දරුචීරියටත් පද හතරක ගාතාවක් කිව්වා. ඒ ගාතාව කියලා තේරුම් ගන්න කියලා කිව්වා. එක එක පුද්ගලයාට එක එක විදිහට බුදුහාමුදුරු ධර්මානුශාසනා කළේ. සමහර තැන් තියෙනවා සූත්‍ර පිටකේ බුදුහාමුදුරු ධර්මාව ආ වැඩ ඉන්න තැන ඉදිරියේ තිබුණා ඉද්දමල් ගහක්. මේ ඉද්දමල් ගහ දිහා නුවණින් බැලුවට පස්සේ භික්ෂුන් වහන්සේලාට තේරුණා උදේ ඉර පායනකොට ඉද්දමල් පිපෙනවා හවස ඉර බහිනකොට ඉද්දමල් පරවෙලා යනවා. උන්වහන්සේලා ලොකු අදිෂ්ඨානයක් ඇති කරගත්තා. මේ උදෑසන පිපුණ ඉද්දමල් හවසට පරවෙලා නටුවෙන් ගිලිහෙන්න කලින් අපේ යම්කිසි අවබෝධයකටපත් වෙන්න ඕනේ කියලා. මේ අදහස බුදුරජාණන් වහන්සේට දැනුණාම බුදුරජාණන් වහන්සේ වැඩ ඉඳපු තැන ඉඳලා භික්ෂුන් වහන්සේලා ආමන්ත්‍රණය කළා. ආමන්ත්‍රණය කළා කිව්වා. "ඊ타ම නිවැරදි අදහස. පිපිච්ච මල නටුවෙන් බිමට වැටෙන්න කලින් වහ වහාම උත්සාහවත් වෙලා මේ අවබෝධය ලබන්න උත්සාහවත් වෙන්න කියලා කිව්වා. ඉතින් වක්කලීගෙත් නුවණ මෝරණ කම්ම බුදුරජාණන් වහන්සේ හිටියා. අවසානයේ වක්කලි සෙවණ පිරිස වෙනුවෙන් බණ කියන තැන්වල ගිහිල්ලා වාඩි වෙලා ඉන්නවා. හැබැයි ඕනකමකින් බණ අහන්න නෙමෙයි බුද්ධ රූපය බලන්න. මෙහෙම මෙහෙම කාලයක් ගත වෙනකොට බුදුරජාණන් වහන්සේ කල්පනා කළා වක්කලේ එක දිගටම මෙහෙම ඉන්න ගියොත් වක්කලේ ආපු කාරණය අමතක වෙලා යනවා. එක වෙලාවකදී බුදුහාමුදුරුවෝ වක්කලේ හාමුදුරුවන්ට කතා කරලා කියනවා වක්කලේ මගේ මේ කුණප කොට්ටාස වලින් පිරුණ ශරීරය දිහා බලාගෙන ඉඳලා ඔබට වැඩක් තියනවද කියලා ඇහුවා. ඒක තමයි විදර්ශනාව කියලා කියන්නේ. විදර්ශනාව කියන්නේ මතු පිටට පෙනෙන දේ, මතු පිට දකින දේ, මතු පිට තියෙන ස්වභාවය ඉක්මවා ගිහිල්ලා යම් කෙනෙක්ගේ දැක්ම. ඒක පෙනෙන ස්වභාවය ඉක්මවා ගිහිල්ලා බලනවට කියනවා විදර්ශනාව. නැත්නම් විදසුන කියලා. ඕනම කෙනෙක්ට රූපයක් දිහා මතු පිටින් දැක්ක ගමන් එක්කෝ Tamange කර ගැනීමක් එක්ක ප්‍රතික්ෂේප කිරීමක් වෙන්නේ. හිඟන්නේක් දැක්කොත් නැත්නම් දුගී මිනිස්සෙක් දැක්කොත් ඇඟේ පතේ සරව හැදිච්ච තුවාල හැදිච්ච මිනිස්සෙක් දැක්කොත් හිත ඒ ශනිකවම අර පුද්ගලයාත් එක්ක ගැටෙනවා. ගැටිලා ප්‍රතික්ෂේප කරනවා. හැබැයි රූපයෙන් අලංකාර වෙච්ච කෙනෙක් දැක්කොත් හිත ඒකත් එක්ක බැඳෙනවා. බැඳිලා ඒක අල්ල ගන්නවා. බුදුරජාණන් වහන්සේ වක්කලයේගෙන් අහන්නේ මගේ මේ කුණප 32ක් තියෙනවා. ඉතින් ඉඳන් පාදාන්තයේ දක්වා අපි කොච්චර මේක ලස්සන කරත් සුද්ධ කරත් අලංකාර කළත් මේකේ තියෙන්නේ දෙතිස් කුණපයන්. ඒක නිසා ඒක ගැන අවබෝධ කරවන්න ඕන වුණා බුදුහාමුදුරන්ට. ඉසකෙයවල ඉඳලා ගත්තාම පයේ මහපට ඇඟිලිවල තියෙන නියපොතු දක්වාම මේ ශරීරයේ සාරවත් විදිහට ගන්න දෙයක් නැහැ. නාලා ඉවර වෙලා විනාඩි 15ක් යනකොට ආයි මේ ඇඟට දාඩිය දානවා. නාලා ස්නානය කළා විනාඩි 15ක් 20ක් යනකොට ආපහු මේ ඇඟෙන් දාඩිය දුග දෙනවා. උදේ පාන්දර අවදි වෙලා දත් මැදලා විනාඩි 15ක් 20ක් යනකොට ආපහු කට ඇතුළට දාලා මැදපු සිග්නල් සුවඳ නැති වෙලා යනවා. රෝගාඩ් සුවඳ නැති වෙලා යනවා. ක්ලෝස් අප් සුවඳ නැති වෙලා යනවා. මුඛයට කටට උරුම වෙච්ච ප්‍රකෘති ස්වභාවයක් තියෙනවා. කෙලවලට උරුම වෙච්ච ප්‍රකෘති ස්වභාවය දුගඳ. මොන දේ දාලා දත් මැද්දත් ඒ දුගඳ වහන්න බෑ. ශරීරයේ තියෙන ප්‍රකෘති ස්වභාවය පිළිකුලම තමයි. හැබැයි අපි එකපාරට එතනට එන්නේ නැතුව ක්‍රමානුකූලව ඒ පිළිකුල ඇති වෙන්නේ කොහොමද කියලා විදර්ශනාවෙන් බලන්න ඕන. එහෙම බලන කෙනෙකුට තේරෙනවා. ඇහි තියෙන මතු පිට ස්වභාවය ඉක්මවා ගිහිල්ලා ඇහැ දිහා විදර්ශනාවෙන් බලනවා. ඒ බලනකොට තේරෙනවා ඇහැ තුල තියෙන හැම ගොඩක් එකතු වෙලා. ඇහැ තුල තියෙනවා පුංචි පුංචි නහරවැල් ගොඩක් එකතු වෙලා. ඇහැ තුල තියෙනවා කඳුළු කබ එකතු වෙලා. මේ කාරණා ටික බලනකොට අන්න ඇහි තියෙන නියම ස්වභාවය අවබෝධ වෙනවා. ඇසට පවතින ලෙංගතුකම නැති වෙනවා. සමහර අය සමහර ස්ත්‍රීන් පුරුෂයා කරේ බැඳෙන්නේ එයාගේ ඇස් දෙකේ ලස්සනට. සමහර පුරුෂයෝ ස්ත්‍රීන් කරෙහි බැඳෙන්නේ එයාගේ ඇස් දෙකේ ලස්සනට. සමහර පුරුෂයෝ ස්ත්‍රීන් කරෙහි බැඳෙනවා එයාගේ කොණ්ඩේ තියෙන ලස්සනට. කොණ්ඩය පිළිබඳ විදර්ශනාවෙන් බලනවා. කොණ්ඩේ තියෙන ස්වභාවය. ඉදෙනවා, ගැලවෙනවා, වෙනස් වෙනවා, පනාවට එනවා. යම් කාලයකදී ඉසකේ නැත්තටම නැති වෙලා හොඳටම අඩු වෙලා යනවා. ඉදෙනවා කියන එක දකිනකොට මේ ලස්සන කාලවර්ණයෙන් යුක්ත කේශකලාපය ගැලවෙනවා කියලා දකිනකොට අන්න අර තියෙන කිස් ටිකට ඇතිවෙච්ච තෘෂ්ණාව නැති වෙනවා. කයත් එහෙමයි. උදේ පාන්දර අවදි වෙලා අපි කවුරුත් වැසිකලි කැසිකලි කරනවා. ඒ කටයුතු ටික කරනකොට අපි අපේ කය දිහා විදර්ශනාවෙන් බලනකොට අපිට තේරෙනවා අවබෝධ වෙනවා දැනෙනවා මේ කයේ තියෙන යථා ස්වභාවය ඇත්තටම මොකක්ද කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ වක්කලීගෙන් ඇහුවේ වක්කලී ඔබ මේ කුණු ශරීරය දිහා බලන් ඉඳලා මොකටද කියලා ඇහුවා. නමුත් වක්කලීට ඒක අදාළ නැහැ. හේතුව වක්කලී අර කියන රූපයට බැඳිච්ච හිතෙන් වක්කලීගේ යට තියෙන ඥාන ශක්තිය ආවරණය කරලා තිබුණා. මේ සමාජය තුල ඉන්න 99%ක ගෙහිමයි. මහා මැණිකක් හිත ඇතුලේ තියෙනවා. නමුත් මේ බාහිර ලෝකය තුල ඇහැට, කනට, නහයට, දිවට, කයට අරමුණු කරගන්න දේවල් වැඩි නිසා අර කියන මණිකේ වටිනාකම වහලා දාලා තියෙනවා. වක්කලේ බුදුහාමුදුරු කිව්වේ කැහුවේ නෑ. වස් කාලය ආවා. වස් කාලය ආවට පස්සේ බුදුරජාණන් වහන්සේ වස් විසල වැඩ ඉන්න තැනටත් වක්කලේ ගියා. බණාහන නෙමෙයි. පැත්තකින් ගිහිල්ලා වාඩි වෙලා බුද්ධ රූපේ බලන් ඉන්නවා. එහෙම හරියට බුද්ධ රූපේට හිත ගියුදවිය හිටියා. තව එක්තරා පුද්ගලයෙක් බුදුහාමුදුරුවන්ගේ දවස බුද්ධ ශ්‍රාවකයන් වහන්සේ නමකගේ රූපය දැකලා ඉවර වෙලා ඔහු හිතින් කල්පනා කළා අනේ මගේ බිරිඳත් මේ තරම් ලස්සන වෙනවා නම් කොච්චර හොඳද කියලා. වන පොතේ තියෙනවා ඔහුගේ ඒ ඒ කාරණාව හිතනකොටම අර රහතන් වහන්සේ පිළිබඳ ඔහු ලිංග විපර්යාසයකට පත් වුණා කියලා. ඒ නිසා ගොඩක් අය ආවේ බුදුහාමුදුරන්ගේ රූපයට වසඟ වෙන්න. අද වුණත් බලන්න කොච්චර ලොකු වේදනාවක් දුකක් ආවත් විහාරෙට ගිහිල්ලා බුදුහාමුදුරෝ දිහා ටිකක් බලාගෙන ඉන්නකොට පිළිමේ නැටි වුණා පිළිමේ ගල් වුණා අර බුද්ධ රූපේ දකිනකොට හිතේ තියෙන දාහක් වේදනාවල් නැති වෙලා යනවා හිතේ තියෙන දාහක් නොසන්සුන් බව නැති වෙලා යනවා වක්කලේ හාමුදුරුව වස් කාලෙත් බුදුහාමුදුරුව ළඟට ගිහිල්ලා ඉවර වෙලා බලාගෙන හිටියා දැන් බුදුහාමුදුරුව දකිනවා වක්කලීව සංවේගයට පත් කරන්නේ නැතුව ඒ කියන්නේ හිතට දැනෙන්න කියන්නේ නැතිව වක්කලීට මේ දේ අවබෝධ කරවන්න බෑ. මතකයි උරුවෙල් කාශ්‍යප, ගයා කාශ්‍යප, නදී කාශ්‍යප. මේ තුන් දෙනාගෙන් උරුවෙල් කාශ්‍යප හිතන් හිටියා තමන් රහත් වෙලා කියලා. බුදුරජාණන් වහන්සේ උරුවෙල් කාශ්‍යපට තමන් රහත්භාවයට පත් වෙලා නැහැ කියන අවබෝධ කරවන්න විශාල ප්‍රාතිහාර ප්‍රමාණයක් පෑවා. නමුත් හරි ගියේ නැහැ. අන්තිමට බුදුරජාණන් වහන්සේ උරුවෙල් කාශ්‍යපව සංවේගයට පත් කරනවා. කොහොමද? වචනයෙන් කියනවා "තමුන් නැහි අවබෝධ කරගෙන ඉන්න රහත් බවක් නැහැ" කියලා. දාරුචීරියත් එහෙමයි. දාරුචීරියත් හිතුවේ තමන් රහත් වෙලා කියලා. බණපොතේ තියෙන්නේ දාරුචීරියගේ සහලේ దేవතාවෙක් ඇවිල්ලා දාරුචීරියට කියනවා ඔබ ලබාගෙන ඇති රහත් බවක් නැහැ. අන්න බුදුරජාණන් වහන්සේ පහළ වෙලා ඉන්නවා උන්වහන්සේ ළඟට යන්න කියලා. ඒකෙන් සංවේගයටපත් වුණා. සමහර උදවිය සංවේගයටපත් වෙනවා. Taman තුල නැති දෙයක් ඔබට නැහැ කියනකොට ඒක ප්‍රකාශ කරනකොට එයාට කේන්ති යනවා. වක්කලීට බුදුහාමුදුරුව කල්පනා කළා මෙහෙම බෑ. එනිසා බුදුහාමුදුරුව මේ වස් කාලේ Taman දිහා බලන් ඉන්න වක්කලීට කියනවා කරුණාකරලා ඔබ මගේ ළඟින් අයින් වෙන්න කිව්වා. ඒක හරි වේදනාවක්. මාස ගණනාවක් එක දිගට වචනකින්වත් බුදුහාමුදුරුවෝ හිතර දෙවීමක් කළේ නැහැ. නමුත් මේ වචන ටික එළියට එනකොට ඒ මහා කරුණාවෙන් කළේ. තරහකින් දේශකින් නෙමෙයි කරුණාවෙන් කළේ. මේ වචන ටික එළියට පිට වෙනකොට හරියට වක්කලීගේ හිත රිදුණා. ඒක හිතට වැදුණා. බුදුහාමුදුරන් ඉවත් වුණා. මාස 3ක් විතර කාලයක් බුදුහාමුදුරුවෝ ළඟට එන්නේ නැතිව බුදුහාමුදුරන්ගෙන් ඈත් වෙලා කනගාටු වෙන්න හිටියා. අන්තිමට වක්කලේ කල්පනා කරනවා මේ ඉන්න ඉඳිල්ල වැඩක් නැහැ. වක්කලේ හිතනවා බුදුහාමුදුරුවෝ නොදැක ඉන්නවට වඩා හොඳයි මැරෙන එක. වක්කලේ උස පර්වතයක් හොයනවා. ගිජ්ජකූට පර්වතය දැක්කා. ගිජ්ජකූට පර්වතයට ගිහිල්ලා වක්කලේ කල්පනා කරනවා මම පර්වතයෙන් බිමට පැනලා ජීවිතය හානි කර ගන්නවා කියලා. වක්කලී ගිජ්ජකූට පර්වතයට නැගලා ජීවිතය හානි කරගන්න අදහස් ඇති කරගෙන ඉන්න වෙලාවේ බුදුහාමුදුරුවෝ දකිනවා වක්කලීව. දැක්කට පස්සේ බුදුහාමුදුරුවෝ හිතනවා දැන් මේ වෙලාවේ වක්කලීගේ හිත ප්‍රීතියෙන් සතුටින් ඔද වැඩිමක් ඇති කරවන්නේ නැතිව ධර්මාවබෝධය ළඟා කරවන්න බෑ කියලා. බුදුරජාණන් වහන්සේ වක්කලීට තමන් වැඩ ඉන්න තැන ඉඳලා තමන්ගේ නිර්මිත බුද්ධ රූපයක් ඒක බුදු කෙනෙකුට විතරයි කරන්න පුළුවන්. නිර්මිත බුදුරුවක් වක්කලේ ඉදිරි පිටට පෙන්눔 කරලා කරුණාවෙන් වක්කලේට කතා කරනවා. ඒ කතා කරනකොට වක්කලේට අතිශය ප්‍රීතියක් ඇති වුණා. තුන් මාසයකට වඩා වැඩි කාලයක් බුදුහාමුදුරුවෝ මා එක්ක කතා කළේ නෑ. අනේ මා එක්ක කතා කළා නේද කතා කළා නේද කියලා අතිශය ප්‍රීතියක් වක්කලේට ඇති වෙනවා. ඒ අවස්ථාවේදී තමයි බුදුහාමුදුරුව අපි මේ දක්වපු ගාථා දේශනාව කරන්නේ. බුද්ධ ශාසනය කෙරෙහි භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාවක් ආදරයක් ලිංගතුකමක් නැති කෙනෙකුට නිවන් දකින්න බෑ. ශාසනය කෙරෙහි ගෞරවය තියෙන්නට ඕන. මහා සංඝරත්නය පිළිබඳ ගෞරවය තියෙන්නට ඕන. බුදුහාමුදුරුව පිළිබඳ ගෞරවය තියෙන්නට ඕන. ඒ කාරණා ටික නැති කෙනෙකුට කවදාවත් ධර්මාවබෝධය කරගන්නට ඉඩ ලැබෙන්නේ නැහැ. මේ ජීවිතය අපි කාටත් ලැබුණේ ඊටාම වටිනා තනක් මනුස්ස ජීවිතය. ඒකට හේතුව තමයි මේ ජීවිතෙන් පස්සේ ඊළඟට ලබන තන කොතනද කියලා කිසිම කෙනෙකුට කියන්න බෑ. බණපත තුළ තියෙනවා ප්‍රථම ධානාදී ධාන ලබාගෙන හිටපු අය ඊරියෝ වෙලා ඉපදිච්ච අවස්ථාවල්. සුනකයෝ වෙලා ඉපදිච්ච අවස්ථාවල් බණපත තුළ තියෙනවා. ඒ නිසා මනුස්ස ජීවිතයක් ලැබුවට මේ ජීවිතය ඕන තරම් ඉඩ තියෙනවා නරකාදියට, නිරයට වැටෙන්න. නිතරම මේ කාරණාව සිහිපත් කරන්නට ඕන. නිතරම ජීවිතයේ සිහියෙන් ගත කරන්නට ඕන. gedara හාල්මැස්සො ටික කඩන වෙලාවට ඒ වෙලාවටත් සිහිය ඇති කරගන්නට ඕන. හාල්මැස්සො හොදි උයන්න හාල්මැස්සන්ගේ ඔලු ටික කඩන වෙලාවට ටිකක් කල්පනා කරන්නට ඕන. මම කොච්චර වාර ගාණක් මේ සසර තුල මේ தത്വයටපත් වෙලා උපදින්නේ නැද්ද? මගේ හිසත් මේ විදිහට කොච්චර වාර ගාණක් නම් මේ විදිහට කඩලා කඩලා කඩලා අයින් කරලා දාන්න ඇද්ද? ඒ සතාගෙනුත් මැරිච්ච සතෙක් වුණාට කමක් නැහැ හැමෝටම කරන්න බෑ සොහොනට ගිහිල්ලා මිනියක් ළඟ පියාගෙන ඒ මිනිය නරක් වෙනකන් දුර්වල වෙනකන් හැමෝටම භාවනා කරන්න බෑ හැමෝටම පිළිකුල වඩන්න බෑ. මොකද හේතුව ධර්මාවබෝධයට යන ගමනදී පිළිකුල හැමෝටම විශේෂ වෙන්නේ නැහැ. එක කොටසකට විතරයි පිළිකුල් භාවනාව හරියන්නේ. ඒ නිසා gedara doreedi පුළුවන් ඉඩකඩ ලැබෙන වෙලාවට මම අරතැන් වලට Tamange ස්වභාවය ආරෝපණය කරලා බලන්නට උනා. හාල්මැස්සෝ ටික කඩන වෙලාවට සිහියෙන් බලන්න මම කොච්චර වාර ගාණක් මේ සසරේ මේ தත්වයන් වලටපත් වෙලාද අපි කාටවත් නැහැ කියන්න බෑ. අප්‍රමාණ වාර ගාණක් අපි මේ தත්වයටපත් වෙලා තියෙනවා. හාල්මැස්සගේ தත්වයට. මලගෙදරකට ගියාට පස්සේ hina වෙලා කතා බහ කරලා සතුටු වෙලා තේක බීලා එළියට එනව වෙනුවට පෙට්ටිය ළඟට ගිහිල්ලා අර මලමිනිය තුල තියෙන ස්වභාවය Tamanට ආරෝපණය කරගන්නට ඕන. පෙට්ටිය දිහා බලාගෙන හිතන්නට ඕන මට මේ මොහොතේ නැති වුණත් ඊළඟට එළඹෙන මොහොත තුල මරණයට ඇසිපිය ගහන වෙලාවක්වත් යන්නේ නැහැ. පිඟානෙන් බත් කට අරගෙන උගුරට බත් කට දාලා උගුරේ ඉඳන් ආමාශය දක්වා ගමන් කරන ටිකක් ප්‍රමාණවත් කෙනෙකුට මරණයටපත් වෙන්නේ. පිඟානේ තියෙන බත් ටික කටට දාන වෙලාවත් ප්‍රමාණවත් කෙනෙකුට මරණයටපත් වෙන්නේ. මේ උඩට අදින හුස්ම පල්ලෙහාට දාන වාරය ඒ තප්පරයත් ප්‍රමාණවත් කෙනෙක් මරණයටපත් වෙන්නේ. ජීවිතේ තරම් අස්තිරයි කියලා බණ පොතේ තියෙන්නේ. ඒ නිසා මලගෙදරකට ගියාට පස්සේ Taman ඒ තැනටපත් වෙලා හිතන්නට ඕනා මමත් ඕනෑම වෙලාවක මේ தത്വයටපත් වෙන්න පුළුවන්. මලගයක් උනාට පස්සේ විතරක් සොහනට යන්න එපා. ඉඳලා හිටලා පුළුවන් වෙලාවට සොහනට ගිහිල්ලා අර සොහන්කොත් දිහා බලාගෙන Taman හිතන්න කවදා හරි දවසක Tamanටත් මේ தത്വයටපත් වෙන්න වෙනවා කියලා. ඒක මරණානුස්සතිය. gedara වාඩි වෙලා පුටුවක් උඩ වාඩි වෙලා ඇස් දෙක පියාගෙන වම් අත උඩින් දකුණු අත තියාගෙන ඉවර වෙලා ජීවිතයේ අනියතයි මරණය නියතයි කියලා හිතනවට වඩා සොහොනකට ලං වෙලා බය අතෑරලා අර 10000ක් තියෙන පොත් දිහා බලන්න. ඒ බලලා හිතන්න මේ වගේම මටත් කවදා හරි දවසක මේ තත්ත්වයටපත් වෙන්න වෙනව නේද කියලා මහා සංවේගයක් Tamanට ඇති වෙනවා. ඒ විතරක් නෙවෙයි. එතන ඉන්නකොට හිතන්න Tamanට මේ පොළවේ එක අඩියක් නෑ পায় ගහන්න Tamanගේ දේහය වලදාපු නැති තැන. මේ පොළවේ හැම තැනම හැම අස්සක් මුල්ලක් නෑරම අපේ දේහයන් මේ පොළවේ වැළලුණා. මනුස්ස ජීවිත විතරක් ලැබලා නෙවෙයි තිරිසන්ව වෙලා. ඒ වගේම තිරිසන් ලෝකේ මොනතරම් සත්වයෝ ඉන්නවද? ඒ හැම කුලයකටම අපි ගිහිල්ලා තියෙනවා. නැති තැනක් නෑ. මේ සසර ගමනේ ඒ හැම තැනටම ගිහිල්ලා කූඹියගේ ඉඳලා මහා සත්වය දක්වාම ගිහිල්ලා ගිහිල්ලා මේ පොළවේ කොච්චර වාර ගාණක් වැළලිලා තියෙනවද? සොහොන් කොත් ළඟට ගිහිල්ලා සොහොන් පිට්ටනියට ගිහිල්ලා හිතන්න. ඒ හිතනකොට Tamanට ලොකු සංවේගයක් දැනෙනවා. ඒ සංවේගියත් එක්ක එන්නේ මරණය පිළිබඳ බියක් සහ මරණය පිළිබඳ අවබෝධයක් Tamanට ඇති වෙනවා. ඒ අවබෝධය ඇති වෙනකොට මිනිස්සු නිස්කාරණේ කාලය ගෙවන්නේ නැහැ. මිනිස්සු කඩපිල්වල ඕපදූප කතා කර කර කාලය ගෙවන්නේ නැහැ. ඒ සංවේගය ඇති වෙනකොට පන්සලේ ධර්මශාලාවට ගිහිල්ලා හතර වටේ තියෙන කුණු ගොඩවල් එළියට අදින්නේ නැහැ. ඒ සංවේගය ඇති වෙන හැම කෙනෙක්ම වහවහාම උත්සාහ කරන්නේ මම මේකෙන් මිදෙන්නේ කොහොමද කියලා. ඉස්පිරිතාලයකට යන්න. ලෙඩෙක් බලන්නම නෙවෙයි. ඉඳලා හිටලා ඉස්පිරිතාලයකට ගිහිල්ලා රෝහල් වාට්ටුවකට ගිහිල්ලා ඉවර වෙලා බලන්න. රෝහල් වාට්ටුව තුල ඉන්න රෝගීන් ප්‍රමාණය. ඒ රෝහල් වාට්ටුව තුල ඉන්න රෝගීන් ඇඳන් මදි වෙලා බිමත් පැදුරු වෙලාගෙන ඉන්න විදිහ. තමන්ගේ ජීවිතය ආරෝපණය කරන්න මේ මම කියන පුද්ගලයාව මම කියන සත්වයව මම කියලා යම් හඳුනා ගැනීමක් අපි කරගෙන ඉන්නවනේ කෙනෙක් ගැන අන්න ඒ මම කියන කෙනාට අර රෝහලේ ඉන්න රෝගීන් වාරෝපණය කරගන්න. ජීවිතයේ දවසක අද නැති වුණාට මේ බනහන වෙලාවේ නැති වුණාට මගෙත් අතපය හතර වාරු නැතුව මටත් මෙහෙම දවසක වෙනවා. රෝහලට මේ එන්න ඕනේනේ. gedara hari ලෙඩ ඇඳට වෙන්න මටත් ඉඩ තියෙනවා. ඒක තමයි ලෙඩා කියන කෙනාව විදර්ශනාවෙන් දකිනවා කියලා කියන්නේ. ඒ ඉන්න රෝගීන් ගැන බලන්න. ඒ අයගේ තියෙන රෝග ගැන හිතන්න. Tamanට මේ සසර ගමනේ වැළඳිච්ච රෝග වෛද්‍යවරු දන්නේ නැහැ. Tamanට මේ සසර ගමනේ වැළඳුන රෝගවල නම් වෛද්‍යවරු දන්නේ නැහැ. ඒ තරම් රෝග පීඩාදියකට මේ කයපත් වුණා අපදී. කවුරු හරි කෙනෙක් නැහැ කියලා කියනවා නම් ඒක මිත්‍යාවක්. දුකයි කියලා කියන්නේ gedara ප්‍රශ්න නැති එක නෙවෙයි. දුක කියලා කියන්නේ දරුවෝ ඉගෙන ගන්නව නැති එක නෙවෙයි. දුක කියලා කියන්නේ රස්සාවක් නැති එක නෙවෙයි. දුක කියලා කියන්නේ ඉන්න හිටින්න ගෙයක් දොරක් නැති එක නෙවෙයි. ඒ දුකේ එක පැත්තක් විතරයි. මහා දුක ඉපදීම, ජරාවටපත් වීම, රෝගයන්ටපත් වීම, මරණයටපත් වීම. මේ ස්වභාවය ලේසියෙන් කෙනෙකුට අවබෝධ කරගන්න බෑ. හැම කෙනෙකුටම මේ ස්වභාවය අවබෝධ කරගන්න බෑ. ඒක ගැන අංශු මාත්‍රයක් හරි කෙනෙකුට හිතෙනවා නම් ඒ කෙනා දවසේ ලොකු වෙහෙසක් උත්සාහයක් ගන්නවා මේකෙන් අත මිදෙන්න මාර්ගයක් හොයන්න. ඒ අත මිදෙන මාර්ගය තමයි බුදුහාමුදුරෝ දේශනා කළා තියෙන්නේ. එහෙම කෙනා ඒ අවබෝධයේ ඇති වෙන කෙනා ධර්ම ශ්‍රවණය කරන්නෙම ධර්මාවබෝධය ලබන්න. ආතල් එකට බණ අහන්න නෙවෙයි. ටොබ් බණ, සුපිරි බණ, නියම බණ, මරු බණ එහෙම කතා කරන්න නෙවෙයි. අනේ ඒක මට සසර ගමන නවත්වන්නටම හේතුවක් වුණා කියන කල්පනාව ඇති කරගෙන ඒ අය බණ අහන්නේ. ඒ නිසා ධර්මාවබෝධයේ මේ ධර්මතාවයේ තේරුම් ගන්න ලේසියෙන් කෙනෙකුට බෑ. ඔබ බලන්න මරණය ගැන හොඳටම කෙනෙකුට අවබෝධ වෙනවා නම් මේ ලෝකේ මරණය ගැන අවබෝධ වෙන්නට ඕන මිනි එම්බාම් කරන මනුස්සයට. එයා කොච්චර මලමිනි එම්බාම් කරනවද? නමුත් හිතන්න එයාට මිනිස්සෙක්ගේ දේහයක් එම්බාම් කරනකොට මිනිස්සෙක්ගේ දේහයකට ඒ කටයුතු ටික කරනකොට එයා පියවි සිහියෙන් ගොඩක් වෙලාවට ඒ දේ කරන්නේ නැහනේ. ගම්වල අපි ගොඩක් වෙලාවට දකින්නේ එයාට අරක්කු කාලක් දෙන්න ඕන. ඒක දුන්නට පස්සේ මනස විකෘති කරගෙන තමයි එයා ඒ දේ කරන්නේ. එයාට කවදාවත් මරණයේ ස්වභාවය විදර්ශනාවෙන් දකින්න බෑ. යම්කිසි කෙනෙක් මිනි එම්බාම් කරන මිනිස්සේ ඒ මృత දේහයට කටයුතු ටික කරන මනුස්සයෙක් සිහියෙන් යුක්තව මృత දේහය එම්බාම් කරනවා නම් එයාට බණාන අපිට කලින් ධර්මාවබෝධය ලැබෙනවා. ඒකට හේතුව තමයි ලැබෙන්න හේතුව තමයි ඒ ධර්මාවබෝධය ලබන්න අවශ්‍ය කරන පරිසරය ප්‍රායෝගිකව එයා අත්විඳිනවා. මේ කයේ තියෙන අස්තිර බව, මේ කයේ තියෙන කුණපයම් පිළිබඳ මේ ඇඟ ඔපරේෂන් කරන වෛද්‍යවරයෙක් කරන්න වෙන කවුද දන්නේ? අම්මා කෙනෙක්ගේ කුස ඇතුලේ දරුවෙක් ඉන්නකොට සිසේරියන් කරලා හෝ ස්වභාවික උපතකින් හෝ ඒ දරුවා එළියට එනකොට ඒ අය නාහෙට කටට මාස් දාගෙන ඒ දේ කරන්නේ. අත් දෙකට අත් බ්ලවුස් දාගෙන ඒ දේ කරන්නේ බුදුහාමුදුරුවෝ බොරුවක් නෙවෙයි කිව්වේ. මේ කයේ තියෙන්නේ කුණපයන්. මේ කයේ තියෙන්නේ පිළිකුල. මේ කයේ තියෙන්නේ විස බීජ. එතකොට අර දුගඳ ඉවසන්න බැරි නිසා අර විස බීජ නිසා නේද නාහකට අපි ආවරණය කරගන්නේ. එතකොට එහෙනම් අපිට වඩා ඉක්මනට යම්කිසි වෛද්‍යවරයෙක් කය කපනකොට කුස ඔපරේෂන් කරනකොට මේ පපුව ඔපරේෂන් කරනකොට මේ පපුවේ පපු කූඩුව දෙපැත්තට කරනකොට එයාට පේනව ඇඟ ඇතුලේ තියෙන දේවල් ටික. එයා PVS දෙකෙන් ඒක දකිනවා. නමුත් ඒක ක්‍රියාවක් පමණක් නිසා ඒ පිළිබඳ විදසුණෙන් නොදකින නිසා එයාට කය පිළිබඳ අවබෝධයක් ලබන්න බෑ. නෙළුම් මල් විකුණන මිනිස්සු බලන්න කලුතර බෝධිය ළඟ, බෙල්ලන්විල බෝධිය ළඟ නෙළුම් මල් විකුණන අය දිහා බලන්න. එයාලා නෙළුම් මලේ කතාව දන්නේ නෑ. නෙළුම් මලේ කතාව එයාලා දන්නවා නම් එයාලා අපිට කලින් නිවන් දකිනවා. නෙළුම් මලේ කතාව නෙළුම් මල ඇති වෙන්නේ පිරිසිදු පරිසරයක නෙවෙයි. නෙළුම් මල හැදෙන්නේ මඩ ගොඩක, මඩ සහිත විලක. ඒ නෙළුම් මල උඩට පිබිදෙන්න පොහොට්ටුව එන්න නෙළුම් කොලෙන් අංකුරයක් හැදෙන්න ලොකු වෙහසක් ගන්නේ අර තියෙන දුගද හමන පල් වෙච්ච මඩ ආහාරයට ගන්නෙ. ඒ ආහාරයට අරගෙන ඉහළට පිපෙන නෙළුම් මල මඩ නොගෑවි. මඩ ගෑවෙන්නේ නැතිව ඉහළට පිපිලා හාත්පසට සුවඳ විහිදවනවා. නෙළුම් මල විකුණන මිනිස්සයා නෙළුම් මලේ කතාව දන්නවනම් එයාට අවබෝධ වෙනවා මමත් මොනතරම් දුක් සහිත ජීවිතයකද දුක් සහිත ගමනකද මම මේ ඉන්නේ කියලා. අපි කාටවත් ඒක නෑ කියන්න බෑ. ඒකයි මම කිව්වේ. අර දරුවට රස්සාව නැතිවීම නෙවෙයි දුක. ඔබට රැකියාව ඉහළ තනතුරක් නොලැබීම නෙවෙයි දුක. ඔබට රැකියාව කරන තැන වාහනයක් නොලැබීම නෙවෙයි දුක. ගේ හදාගන්න බැරි වීම නෙවෙයි දුක. විවාහයටපත් වෙන්න බැරි වෙච්ච එක නෙවෙයි දුක. විවාහපත් උනත් දරුවෙක් නොලැබුණ එක නෙවෙයි දුක. ඊට වඩා මහා දුකක් තියෙනවා. ඒ ජාති ජරා ව්‍යාධි මරණ. අර කාරණා ටික පැත්තකින් තියලා මේ කාරණා හතර විදර්ශනාවෙන් බලලා මේ ස්වභාවය ඉක්මවන්නට තථාගත ආනන්ද වහන්සේ බණ කිව්වේ. එනිසාවෙන් අපිට මේ ජීවිතයේ ගත වෙන එක මොහොතක්වත් තප්පරයක්වත් නිකරුණේ ගෙවනවනම් ගෙවෙනවනම් ඒක මහා අපරාධයක්. පුළුවන් හැම විටම ධර්මයම සිහිපත් කරන්නට ඕන. පුළුවන් හැම වෙලාවකටම Tamanට ලැබෙන හැම අරමුණක්ම කමටහනක් කරගන්න ඕන. දරුවෝ අම්මව gederin එලවනකොට අම්මලා දරුවට සාප කළ යන්න නරකයි. අම්මලා එළියට යන්නට ඕන දරුවන්ව Taman gederin එලවනකොට ඒ gederin එළවීමම කමටහනක් කරගන්න ඕන. එළවීම කමටහනක් කරගන්න ඕන. දරුවෝ අම්මට බනිනකොට ආපහු කෑකෝ ගහන රණ්ඩුවෙන්ට යන්න නරකයි. ඒ බනින එක ඉවසන්න හිත පුරුදු කරගෙන ඒ බනින එකම කමටහනක් කරගන්න ඕන. තමන්ගේ gedara වහලා ගැලවෙනකොට තමන්ගේ වටිනා වස්තුවක් හොරු අරගෙන යනකොට තමන් නැති වෙලාවක තමන්ගේ ගෙට හානි කරලා තියෙනකොට තමන්ට හානියක් ලෙඩක් දුකක් හැදෙනකොට කොයි වෙලාවකදීවත් දුක් වෙන්න එපා මේ කයට ලෙඩ හැදෙනකොට අපි කොච්චර කම්පා වෙනවද අපි හරියට දුක් වෙනවා අපේ කකුල් අමාරු වෙනකොට ධනහිස් වලට ආතරයිටිස් එනකොට මේ අතපය ඇඟිලි පණ නැති වෙනකොට මේක ඇතුලේ ලෙඩ දෙනකොට අපි කරුමේ කරුමේ කරුමේ කිය කිය කොච්චර දුක් වෙනවද කරුමෙම නෙවෙයි උපත උපතක් ලැබුවනම් ඉපදීමකට යන්න කැමතිනම් භව තෘෂ්ණාව තිබුණනම් භව තෘෂ්ණාව තියෙන හැම කෙනෙක්ම මේ ධර්මතාවයට මුහුණ දෙන්න ඕන. ඔළුවේ කැක්කුම හැදෙනකොට ඇඟේ වේදනා හැදෙනකොට, කය අප්‍රාණික වෙනකොට, අංශභාගේ හැදෙනකොට දුක් වෙවි යඬන්න එපා. හිතන්න. ඒක තමයි ධර්මතාවය. මේ කයට උරුම වෙච්ච දෙය. ඒක ඉක්මවා යන්න පුළුවන් කෙනෙක් මේ ලෝකයේ ඇත්තේ එනිසා ගත වෙන හැම වෙලාවකම ගත වෙන හැම වෙලාවකදීම තමන් ලබන අරමුණු කමටහන් කරගන්න. තමන් ලබන අරමුණු කමටහන් කරගන්න. දරුවා බණිනකොට ඒක කමටහනක් කරගන්න. රස්සාවෙන් එළියට ආයතන ප්‍රධානින් දානකොට ඒක කමටහනක් කරගන්න. ඒක කමටහනක් කරගන්නකොට තියෙන වටිනම දේ අපි ඒ තැන්වලදී ගැටෙන්නේ නැහැ. අපි ඒ තැන්වලදී කේන්ති ගන්නෙ නැහැ. බලන්න මම මේ කියන කාරණා ටික ඔබට හොඳට පැහැදිලි. gedara බිරිඳ බණිනකොට ඒ වචන ටික කමටහනක් කරගන්න. ඔබට හිතන්න පුළුවන් නම් බිරිඳ බණිනකොට ස්වාමියා බණිනකොට අසල්වැසියෝ බණිනකොට මේක දරුවන්ටත් පුරුදු කරන්න. ඔබට මම පහුගිය දවසක අපේ දහම් පාසලේ දරුවෝ කීප දෙනෙකුගෙන් ඇහුවා පුතේ පුතාලට කවුරු හරි කෙනෙක් අම්මා මතක් කරලා බැන්නොත් මොකද වෙන්නේ කියලා. ඒ දරුවෝ කිව්වා කාව මතක් කරලා බැන්නත් අම්මා මතක් කරලා බනිනකොට ඉවසන්නේ. අපේ සමාජේ අම්මව ගෙනහිල්ලා මහලු මනමට දානවා. අම්මට තාත්තට නොසලකා හරිනවා. එයාලට සමහරලාට කන්න බොන්න ටික දෙන්නේ නැහැ. එයාලව ගෙදරින් එළියට දානවා. හැබැයි ඒ දැම්මත් අම්මා මතක් කරලා බනිනකොට හරි ආවේගයක් අපිට එනවා. ඒක හදවතින් එන එකට වඩා අපිව සමාජයෙන් හුරු කරේ විදිහට සමාජයෙන් හුරු කරේ විදිහට දරුවන්ගෙන් ඇහුවාම දරුවෝ කියනවා හාමුදුරනේ හොම්බට අනිනෝ කවුරු හරි එහෙම කිව්වොත් නම් කියලා මං ඇහුවා පුතාලගෙන් යම්කිසි කෙනෙක් යම්කිසි දවසක පුතාලට යම් කෙනෙක් අම්මා මතක් කරලා බනිනකොට ඉවසන්න පුළුවන් නම් ඒක හොඳ නැද්ද? ඒ ගමනේ කෝ හොඳයි හාමුදුරනේ. නමුත් කොහොමද ඒක කරන්නේ? මම ඒ දරුවන්ට කිව්වා පුතේ මේ ශරීරය තුල අපිට බාහිරින් පේන ඉන්ද්‍රියන් පහක් තියෙනවා. අපිට එළියට පේන ඉන්ද්‍රියන් පහ, ආයතන පහ, එහෙම නැත්නම් ස්ථාන පහක් තියෙනවා. එකක් ඇහැ, අනෙත් එක කන, අනෙක් එක නාසය, අනෙත් එක කට නැත්නම් දිව, අනෙත් එක මේ ශරීරය. මේ ශරීරයේ ඉන්ද්‍රියන් පහ එක එක වෙලාවට අඩු වැඩි වශයෙන් ක්‍රියාකාරී වෙනවා. මං කියන්නේ තේරෙනවද මේ ශරීරයේ තියෙන ඉන්ද්‍රියන් පහ හැම වෙලාවෙම එකම මට්ටමට ක්‍රියාකාරී නේ මං උදාහරණයක් කියන්න අපි පලාමිටියක් අරගෙන කපනකොට මේ ශරීරය තුල තියෙන ඔය කතා කළ ඉන්ද්‍රියන් පහෙන් මේ ශරීරයට අයිති වෙන අත කියන දකුණු අත කියන ඉන්ද්‍රිය පලාමිටිය කපනකොට වැඩිපුර වාර ගන්න ක්‍රියාත්මක වෙනවා අතට වඩා මේ ඇහැට වඩා කනට වඩා නාහයට වඩා කටට වඩා ශරීරය තුල තියෙන අත ක්‍රියාත්මක වෙන්නේ වාහනයක් drive කරගෙන යන මිනිස්සෙකුට ශරීරයේ තියෙන අංගයන් ඔක්කොටම වඩා වැඩිපුර වාර ගාණක් ඇහැ ක්‍රියාත්මක වෙනවා. පාර දෙපැත්ත බලන්න, කණ්ණාඩි දෙක බලන්න වැඩිපුර වාර ගාණක් ක්‍රියාත්මක වෙනවා. මං කව දරුවන්ට පුතේ ඒ වගේම තමයි. යම් කිසි දවසක යම් කිසි කෙනෙක් ඔයාලට අම්මා මතක් කරලා බනිනවනම් එහෙම නැත්නම් වෙන යම් කාරණයකට බනිනවා නම් අම්මා බනිනවා නම් තාත්තා බනිනවා නම් ඒක හොඳට අහගෙන ඉන්න. අහගෙන ඉඳලා ආවේගයක් කේන්තියක් ඒ තැන්වලදී උපදිනවා නම් ප්‍රතිවිරුද්ධව නැවත බනින්න යන්න එපා. පුතාලා හිතන්න මේ ශරීරයේ ඉන්ද්‍රියම් පහක් තියෙනවා. ඒ ඉන්ද්‍රියන් පහෙන් අපේ අම්මගේ අපේ තාත්තගේ මේ වෙලාවේ වැඩිපුර ක්‍රියාත්මක වෙන ඉන්ද්‍රිය කට. ඔබටත් ඒක එහෙමයි. එහා පැත්තේ gedara කෙනා බැනගෙන එනකොට අපිත් ඒකට දෙවෙනි නැතිව බැනගෙන යන්නේ අපිට ඒක ඉවස ගන්න බැරි හින්දා. හැබැයි අද ඉඳලා යම් කෙනෙකුට පුළුවන් නම් අවබෝධ කරගන්න මේකේන ඉගෙනගත්ත දැනගෙන තියෙන යම්කිසි වචන ටිකක් එයාට එළියට දාන්න තියෙන ඉන්ද්‍රිය කට ඒ කට කියන තැනින් එළියට දාලා ඒ ඉන්ද්‍රිය වැඩිපුර ක්‍රියාත්මක කරනවා කියලා හිතනකොට බලන්න මේ හිතට ආවේගයක් ඇති නොවන හැටි. ඉතාම ප්‍රායෝගිකයි. ගෙදර දොරේ බලන්න කරලා බිරිඳ ස්වාමිවරු රණ්ඩු වෙන්නේ නැහැ. දරුවෝ අම්මලා තාත්තලා රණ්ඩු වෙන්නේ නැහැ. අල්ලපු ගෙවල් වල අය කෑකෝ ගහගන්න බැනගන්න කුණුහරප කියාගන්න යන්නේ නැහැ. යම් කෙනෙක් එහෙම කරගෙන එනකොටත් ඉවසන්න හරි හොඳට මේ හිත පුරුදු වෙනවා. ඒ නිසා මේ ජීවිතේ ඒකයි මම කිව්වේ අර දේවල් නැති වෙනකොට අර අපි කතා කළ දේවල් ඈත් වෙනකොට දුකටපත් වෙන්න එපා. ඒවා කමටහන් කරගන්න. අපි දන්නවා මේ ලෝකය තුල උත්පත්තියක් ලැබුවනම් උත්පත්තිය ලබන ජීවි අජීවි සෑම සත්වයකටම අටලෝ දහමට මුණ දෙන්න ඕන. අටලෝ දහමට මුණ දෙන්න ඕන. හොඳට අරටුව තියෙන කොස් ගහක් මිනිස්සෙක් වර්ණනා කරනවා. අකුණක් ගහලා ඒ කොස් ගහේ අත්තක් වහලට කැඩුනහම වර්ණනා කරපු මිනිස්සයම ඒ කොස් ගහට දෙස් තියනවා. නැද්ද? ඒ කොස් ගහට දෙස් තියනවා. ඒ වගේම තමයි gedara ජනේලේ අරගෙන හොඳට හුලම් පාර එනකොට රස්නේ වෙලාවට ඒ හුලම් පාරට ඒ හුලම් පාර මිනිස්සු වර්ණනා කරනවා. හැබැයි රස්නේ නැති සීතල වෙලාවට අර හුලම් පාර ගෙට හමනකොට gedara තියෙන කැලෙන්ඩර අනිත් පැත්ත හරවනකොට ඒ හුලම් පාරට දොර වැහෙනකොට හුලම් පාර වර්ණනා කර අයම හුලම් පාරට බනිනවා. හුලම් පාරට බනිනවා. එතකොට වැස්ස නැති කාලෙට ආකාශ දිහා බලාගෙන වැස්ස ඉල්ලන මිනිස්සු වැස්ස වැටෙනකොට ඒ වැස්සට බනිනවා. ඉර එළිය නැතුව රෙදි වේල ගන්න බැරුව ඉර එළිය ඉල්ලලා අඬන මිනිස්සු දවල් 12 වෙනකොට ඒ ඉරටම බනිනවා. අජීවී වස්තුන් ජීවත් වෙලා ඉන්න අපිට කවර කතාවක්. ඒ නිසා දහම හරි ප්‍රායෝගිකයි. ඔබ මේ ටික හොඳට කල්පනා කරන්න හිතන්න. මේ ටික කල්පනා කරලා හිතලා එදිනෙදා ජීවිතය තුළ පුළුවන් තරම් මේ කමටහන් ප්‍රයෝගී කරගන්න. මම කියනවා මම දන්නවා මේක 100ට 100ක් එකපාර කරන්න බෑ. නමුත් හොඳට බලන්න දැන් මේ බණ අහන වෙලාවේ ධර්ම ශ්‍රවණය කරන එකේ වටිනකම ඒක. අපි hina වෙන්න නෙවෙයි බණ අහන්නේ. අනුන්ගේ ඕපදූප මලු දිගාරින්න නෙවෙයි බණ අහන්නේ. අපි බණ අහන්නේ යටපත් වෙලා තියෙන මේ හිතේ මැණික්ක ඔපවත් කරන්න. මේ හිතේ තියෙන චිත්ත ශක්තිය මතු කරලා ගන්න බණ අහන්නේ. දැන් අපේ හිත හරියට දැන් මේ ධර්මානුශාසනාව ආරම්භ කරනකොට බණ අහන්න වාඩි වුණා නම් ගුවන්විදුලියේ දාගෙන බණ අහන්න සූදානම් වුණා නම් ඒ අයගේ හිත තිබුණේ හරියට කාල වර්ණයෙන් කළු පාට ගාපු බිත්තියක් වගේ. නමුත් දැන් පැයක් ඉවරයි. මේ පැය ඉවර වෙන්න ලං වෙනකොට දැන් අර කළු පාට ගාපු බිත්තියේ සුදු පාට තින්ත කෝඩ් එකක් ගෑවා වගේ. ධර්මානුශාසනාව ඉවර වෙනකන් අර තින්ත කෝඩ් එක තියෙනවා. ධර්මානුශාසනාව ඉවරුණාට පස්සේ හරියට අර ගාපු තින්ත කෝඩ් එක වේලෙනකොට මොකද වෙන්නේ? කළු පාට තව ටිකක් ආපහු ප්‍රකට වෙනවා. ඇයි? කළු පාට සහ මුලින්ම වහන්න අර එක තින්ත කෝඩ් එකකට බෑ. හිතත් හරියට ඒ වගේ. ධර්මානුශාසනාව අහලා ඉවර වෙන වෙලාව වෙනකන් සුදු පාට තින්ත කෝඩ් එකක් ගාලා වගේ. මේක අවසන් වුණාට පස්සේ අපි ආපහු ප්‍රකෘති සමාජයට මුහුණ දෙන්නට ඕන. ප්‍රකෘති සමාජයට මුහුණ දෙනකොට යටපත් වන කළු පාට ආපහු ප්‍රකට වෙනවා වගේ තින්ත ටික වේලෙනකොට හිතේ තියෙන මේ දැන් යට කරලා නැති කරලා වහලා තියෙන ස්වභාවය ආපහු මේ ප්‍රකෘති සමාජයට යනකොට අපිට ආපහු අරව මතුවෙන්න පටන් ගන්නවා. ඒ නිසා තමයි Brahmachari ජීවිතයක වටිනාකම බුදුහාමුදුරු කිව්වේ. සෝවාන්, සක්‍රදාගාමි, අනාගාමි, අරහත් කියලා කියන්නේ හිතේ තියෙන ස්තර හතරක්. හිතේ තියෙන ස්තර හතරක්. මේ ස්තර හතරෙන් ප්‍රබල අතින් පළවෙනි තැනට එන ස්තරේ සෝවාන් ඵලය. දෙක සකෘදාගාමි තුන අනාගාමි. අනාගාමි ඵලයට එනකොට කාමරාග සියල්ල පහ කරලා දාලා ඒ කෙනා භ්‍රමචාරී ජීවිතයකට යනවා. කම්සපතට තියෙන සියලු ආශාවන් කාමතණ්හා භවතණ්හා විභවතණ්හා කියන තුන් ආකාරයේ තෘෂ්ණාව සහ මුලින්ම නැති කරන තත්ත්වයට එනවා. ඒක හිතට බලහත්කාරයෙන් කරන දෙයක් නෙමෙයි. මේ කාරණා ටික අහනකොට කෙනෙක්ට හිතෙන්න පුළුවන් අනේ ඒ නිදහස ගන්න යන්න පුළුවන් නම් හොඳයි නේද කියලා. අනේ ඒ සුවය ටිකමන්ටපත් වෙන්න පුළුවන් නම් හොඳයි නේද කියලා කෙනෙකුට මේ බණ ටික අහනකොට හිතෙනවා. නමුත් ඒක අර අර තින්ත කෝඩ් එක වේරෙනකොට කළු පාට මතුවෙනවා වගේ ආපහු ධර්මදේශනාව අවසන් වුණාම අර ගොඩ ගහලා තියෙන අපි හදාගෙන තියෙන සමාජයට ආපහුපත් වෙන්න වෙනවා. ඒ නිසා යම් කෙනෙක් Brahmachari වෙනවා කියන්නේ මේ සියල්ල අතහරිනවා කියලා කියන්නේ ඒක අවබෝධයෙන්ම සිද්ධ වෙන දෙයක්. එකවර ඒ දේ සිද්ධ වෙන්නේ ඉඩකඩ ලැබෙන හැම වෙලාවකදීම නිවන් මඟ ආවරණය කරන දේශනා ශ්‍රවණය කරන්න. ධර්මයම මෙනෙහි කරන්න. ලෙඩ දුක් බිය කම්කටොළු ඇති වෙනකොට අටලෝ දහමමයි කියලා හිතන්න. අර අපි කතා කළ අජීවී වස්තුන්ට ඒ දේවල් ලැබෙනවා නම් අපිට නොලැබෙන්න හේතුවක් නැහැ. ඒ නිසා ලාභයේදී ඔද වැඩෙන හිතම මතක තියාගන්න ලාභයත් එක්ක අලාභයත් එනවා. ඒකයි උපේක්ෂාව මදහත් භවයේ තියෙන වටිනකම. මේ හැම තැනකදීම මදහත් වෙන්නට ඕන. හිත මදහත් කරන්නට ඕන. ඒ පුහුණුතාවයේ උප්පරිම ඵලය යම් දවසක ළඟා කරගන්නවද? එතනට අපි කියනවා නිවන කියලා. ඒ තැනට එකවර යන්න බෑ. නමුත් ක්‍රමානුකූලව හිමින් සීරුවේ කෙනෙක් මේ හිත ඒ தത്വයට පුරුදු කරනවද ඔබට තවමත් ඒ தത്വයට පුරුදු කරන්න ආචාර්යවරයෙක් ඕන වෙන්නේ නැහැ. බුද්ධ දේශනාව ඉතාම පැහැදිලි. විදර්ශනාවෙන් බලන්න හැමදේම ගේ දොර, දුවා දරුවෝ ඊට කලින් මේ මම කියන පුද්ගලයා ගැන මම කියලා අල්ලගෙන මම කියලා පෝෂණය කරන මම කියලා ලස්සන කරන මම කියලා නඩත්තු කරන මේ මම කියන කෙනාව නඩත්තු කරගෙන කරගෙන යන ගමනක් නේද මේ මෙයාව නඩත්තු කරන එක නතර කරනකන් නිවීමක් නැහැ බව කොච්චර තැන්වල ඉපදුනාද මෙයාව නඩත්තු කරන්න රැට නිදා ගන්න කලින් ටිකක් හිතලා බලන්න මේ හිත මනස මේ හිත ශරීරයෙන් අයින් කරන තැනට බලන්න යම් හිතලා බලන්න මේ හිත ශරීරයෙන් අයින් වුණාට පස්සේ Tamanට මොකද්ද වෙන්නේ කියලා. අන්න එතෙන්දී එනවා මරණ බය. මේ කය අත්හැරලා දාලා යනකොට ඇතිවෙන බය මොකද්ද? ඒක පියවි ජීවිතයේ ඉද්දී ඔබට අත්දකින්න පුළුවන්. දින කීපයක් බලන්න විඥාණය හිත කයෙන් අයින් වුණාට පස්සේ Tamanට මොකද්ද වෙන්නේ ඊළඟට යන තැන පිළිබඳ ඊළඟ උපත පිළිබඳව ප්‍රශ්න ගොඩක් ඇති වෙනවා එතනදී මරණ බය ඇති වෙනවා. අන්න ඒ බියත් එක්ක තමයි ඉපදෙමින් මැරෙමින් යන ගමන නතර කරන්න ඕන කියන ප්‍රඥාව කෙනෙක්ට පහළ වෙන්නේ. ඒ නිසා බුදුහාමුදුරන්ගේ බුද්ධ දේශනාව හරිය සරලයි. ඕනෑම කෙනෙකුට අවබෝධ වෙනවා, තේරෙනවා. ඉඩකඩ ලැබෙන හැම වෙලාවකදීම ධර්මානුකූලව හිතන්න. දරුවා නැති වෙද්දී දරුවා අත්හැරලා දාද්දී දරුවා බණෙද්දී දරුවා ගෙදරින් එළියට දාද්දී Taman නොහිතපු දේවල් වෙනකොට හැම වෙලෙම හිතන්න මේක තමයි අටලෝ දහම. ජීවත් වෙලා ඉන්නවා නම් භව තෘෂ්ණාව තියනකම් මට මේවා විඳින්න වෙනවා. ඒ නිසා මහල්ලෙක් ලෙඩෙක් මලමිනියක් කියන මේ අවස්ථා ටික ජීවිතේ දකින්න මේ අවස්ථා ටික විදර්ශනාවෙන් දකිනකොට ඔබට පැවිදිරුවක් කියන කායික ස්වરૂපය නෙවෙයි පැවිද්දෙකුගේ නියම පැවිද්දෙකුට අයත් වෙන්නට ඕන මානසික ස්වභාවය හිමින් ශීරුවට ඔබටත් හැදෙනවා ඔබටත් ලැබෙනවා ඒකේ අවසන් ඵලය සියල්ලෙන් අතහැරලා ලබන Brahmachari ජීවිතය ඒ ජීවිතෙත් උපරිම ඵලය සියලු දේ අත්හැරලා සියලු දේයින් ඉවත් වෙලා ලබන උතුම් නිර්වාණ සම්පත්තිය. එනිසා අපි පුරා හෝරාවක් ධර්මාන ශාසනාව ශ්‍රවණය කළා. බුද්ධ ශාසනය කෙරෙහි පැහැදෙන්න, බුදුරජාණන් වහන්සේ කෙරෙහි ගෞරවය ඇති කරගන්න, ඉඩකඩ ලැබෙන හැම වෙලාවකදීම ධර්ම ශ්‍රවණය කරන්න, ඉඩකඩ ලැබෙන වෙලාවකදී විනාඩි දෙකක් තුනක් කවර හෝ භාවනා අරමුණක් හිතින් වඩන්න ප්‍රායෝගික ජීවිතයේදී භාවනා අරමුණ පුරුදු පුහුණු කරන්න පුරුදු පුහුණු කරමින් මේ හිත හොඳට යහපත් දැනකටපත් කරන්නට ඔබට ශක්තිය ධෛර්යය වාසනාව මේ ධර්මානුශාසනාවෙන් සැලසේවා ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එසේ ප්‍රාර්ථනා කරමින් අපේ ධර්මානුශාසනාව මේ වෙලාවේදී අවසන් කරනවා સમાප්තයටපත් කරනවා ධර්ම ශ්‍රවණය කළ හැම දිනාටම වහවහාම උතුම් මාර්ගඵල අවබෝධය ලැබේවා ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු ත්වං සදා සාදු සාදු සාදු මේ මතක් කිරීම රාත්‍රියේ ධර්මානුශාසනාව ධර්මාබෝධය පිළිබඳව ධම්මපදයේ භික්ඛු වර්ගය ඇසුරෙන් එම උතුම් වූ ධර්මානුශාසනා පවත්වා වදාළ ගරුතර ධම්මදේශක ආනන් වහන්සේ මොරටුව ගොරකාන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 30යි 710යි 82 දුරකථනයට සදහැවතුනි ඔබ සැමටම සම්මා සම්බුදු සරණයි මේ මතක් කිරීම රාත්‍රී ධර්මානුශාසනා පිළිබඳවයි රාත්‍රී 8ට ප්‍රචාරය වන ධර්මානුශාසනා පවත්වනු ලබන්නේ පූජ්‍යපාද මහව සීලානන්ද ස්වාමින්වයන් වහන්සේ. ඒ රාත්‍රී 8ට ප්‍රචාරය වන ධර්මානුශාසනා පිළිබඳව මතක් කළේ. ඊළඟම රාත්‍රී 9:30ට ඔබට සවන් දෙන්නට පුළුවනි මහපිරිත් දේශනාවට හෝමාගම මූලික රෝහලේ කාර්ය මණ්ඩලය සංවිධානය කරන සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාවේ මහපිරිත් දේශනාවට සජීව